දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිලක් ධර්ම සාකච්ඡා කර්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු රජි මාත්‍යාගේ ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට මොස්තරේ පරමදරුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ආකාරයෙන් සතිමත් සක්මන් කළෙමි මුලින්ම ටික වේලාවකදී දකුණු කකුලට බරව වම ඔහේ ඇදීගෙන යන සයක් දැනුනි. පසුව වම් කකුලට බරව දකුණු කකුල එසේ දැනුනි. පසුව වම දකුණ සමබරව දැනුනි. හිස ප්‍රදේශයට තමා මේ හොඳින් දැනෙන්නේ. දැන් හොඳට සතිය ඇවිල්ලා වගේ. ඉදිරිය බැලුවත් පෙනෙන දේ අරමුණු කරන්නේ නැහැ. දැන් වම දකුණ ආකාරයෙන් මෙනෙහි කරන්න අමාරුයි. මොළයේ පිටස නලියන සයක් දැනේ. හිත ඒ සමගයි.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 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අන්තිම වාක්‍ය දෙක කියන්නකො. විනාඩි 45කින් පමණ නැවත පරයන්කට ගියා. ආශ්වාස ප්‍රාශ්වාසයේ මෙනෙහි කළා. එක වේලාවකින් මෙනෙහි කිරීමට අපහසු වී සතිම සක්මනේ ආකාරයෙන් හිසට තදගතියක් දැනුණා. නැවත ආනාපානයට ධම්මා මෙනෙහි වෙනවා. මෙසේ දිගටම මේ ආකාරයෙන් කරගෙන යන්නද? ඔව් මේකෙදී දෙකක් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් මේ විදිහට තමයි කරන්න ඕනේ උත්තරේ ඒ වූ එකක් තමයි පේනෙනවයි දකින්නවයි කියන දෙක තේරෙන පටන් ගන්නවා. සක්මන් කරනකොට පේනවා නමුත් මට කරදරයක් නෑ. මම බලන්නේ නෑ. මට මම දකින්නේ මම පේනවා විතරයි. බලන්නේ නෑ. ඒකට ඉවයි කරදර නෑ. දෙක අන්තිමට සඳහන් කරලා තියෙනවා ආනාපානයේ මෙනෙහි කිරීම අපහසුවක් දැන. අපහසුන්නේ මෙනෙහි නොකර සතිය පිටවන්න පුළුවන් බව දැනෙන. අන්න ওই දෙක යෝග ජීවිතේ ඊටාම වැදගත්. මොනවා පෙන්නුනත් ප්‍රශ්නයක් නැහැ බලන්න එපා. මෙනෙහි කරන්න ඕනේ නැත්නම් සතිය දිගට පවත්වනවනේ කියලා සටහන් කරන්න මෙනෙහි කරන පහසුවක් නෙමෙයි. මෙනෙහි නොකරත් සතිය පවත්වන්න පුළුවන්. අන්නේ දෙක තේරුම් ගත්ත දවසෙන් එහාට යෝගාචර කමඨාන් සුද්ධ කිරීමේ අවශ්‍යතාවක් වෙන්නේ ඒ දෙක නැතුව මේ බලන දේ දන්නෙත් නැහැ, පේන දේ දන්නෙත් නැහැ, කොතන මෙනෙහි කරන්න ඕනද දන්නේ නැහැ, කොතන නැත කරන්න ඕනද දන්නේ නැහැ. අනවශ්‍ය තැනත් මෙනෙහි කරනවා, අවශ්‍ය තැන මෙනෙහි නොකර ඉන්නවා නම් ඉතින් ඒකකම් කමඨාන් සුද්ධ වෙන්න ඕනේ.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 මූල කර්මස්ථානෙම සතිය දිගට පවත්නවා නම් එච්චර තමයි අපිට කමඨාන් සුද්ධ කිරීම මාර්ගේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කරන්න තියෙන්නේ. ඒ දිගේ වෙනවා ධෛර්යවත්ව ඒක දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් සක්මන් භාවනාවේදී මට බොහෝ දුරට සීහ පීටුවා ගත හැකි වම් සහ දකුණු පාදයන් පොළව ස්පර්ශ වන අවස්ථාවන්හි ඒ දෙසට සීය යොමු කිරීමෙන් පමණයි. ඒ ක්‍රමය පමණක් අනුගමනය කිරීම ප්‍රමාණවත්ද ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දෙවෙනි කොටස. ඔව් ඒකෙදී ඒකට සාපේක්ෂව මේක නෙවෙයි නම් වෙන මොකද්ද මම දන්නේ මට ඒක අහන්න තේරෙන්නේ මේක කරනවා මේක නැතුව වෙන මොකද්ද හිතන්න තියෙන්නේ පැටලිටි පැටලෝ වෙන්න තියෙන්නේ වෙන මොකද්ද ඔච්චරනේ කියලා තියෙන්නේ ඇයි එතකොට නැවත ප්‍රශ්නයක් අහන්නේ එහෙමනම් මේකට සාපේක්ෂව මේක බලන්නද කියලා ඒක කියලා නැහැ නිසා මේක තමයි උපදෙස් දීලා තියෙන්නේ මේක තමයි කරලා තියෙන්නේ මේක හරි ක්‍රමේ මේක හරිද කියලා අහනවයි කියලා කියන්නේ නම් තව මොකද්ද එකක් පිළිබඳ සැකයක් තියෙනවා ඒක ලියවිලා නැහැ ඒක නිසා එහෙම තියෙනවා නම් කියන්න නැත්නම් මේක තමයි ක්‍රමේ මේක තමයි තේරුම් කරලා දෙන්න ඕන ක්‍රමේ තේරුම් ගන්න තියෙන ක්‍රමේ තමයි හරි එහෙනම් මේ තාම සැකයක් තියෙන එක විතරයි තේරුම් ගන්න බැරි මොකටද මොකක්ද පැටලෙන්න දැන් තියෙන්නේ පැටලෙන දෙයක් නැහැ දැන් ඒ නිසා හරි කියලා කියන්න පුළුවන් දෙවෙනි කොටස එසේ සිහිය සක්මනට යොමුනාම පාදවල ආස්ති චලනයන් සහ ධාතු විපාරයාසයන් වෙන්වෙන්ව දැකීම සහ දැනීම තාමත් සිදුවන්නේ නැහැ. මේ විපාරයාසයන් දැකීම සහ දැනීම සිදුවේ යුතුමද? උදාහරණයට තෙරුවන් සරණයි. ඒක තමයි ওই තියෙන ප්‍රශ්නේ. මේ අරක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියලා සැකයක් තියෙනවා. මේ ලස්සන බහනා යද්දී ගොඩාක් සැක ඇති කරගන්න. මොකද අල්ලපු ගෙදර එක්කන දැකලා අත පොතේ තිබුණා මේ පොතේ තිබුණයි කිය. කරුණාකරලා ඔය සත්‍යයට යන්න දෙන්න.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 මේක තණ්හා ස්වරූපෙන් පේන වංචනික ධර්මයක් අන්නේ ඒක තේරුම් අරගෙන දෙන්නයි අපි මෙච්චර ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ වුණත් හැම කෙනාම නොපෙනිච්ච දෙයක් අපේක්ෂා කරලා ප්‍රශ්න ඇති කරගන්නවා. පෙනිච්ච දෙයක් ප්‍රතික්ෂේප කරලා ප්‍රශ්න ඇති කරගන්නවා. මේ දේ වෙන්නේ නැත්නම් ඉතින් භාවනාව ස්වභාවයි, සරලයි, ඍජුයි, හරීම මේ සංවේදනය කරන ලේසියි. මෙන්න මේ හිත යට තියෙන මොනවදෝ මතිමතාන්තර වගේක්. ඉතින් ඒක එළියට එනවනම් ලේසි. එළියට එන්නෙත් නැහැ. ඉතින් ඒකවල ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. උත්තර දෙන්න මට තේරෙන්නේ මේ දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නට සිනසකේ මතුවේන්නේ මට තම ධාතු මනස කාර්යය මතුනේ නැහැ. මට තම ඇටවල චලන තේරුන්නේ නැහැ. ඉතින් මේව කවුද කිව්වේ ඔබ යන්න කියලා? එහෙම ගන්නෑ. පේනවනම් බලන්න. දැනට ඔය පේන දේ හරි අනවශ්‍ය විදියට පංච කරලා සැක කරලා අපරාධය ලස්සන වැඩෙන පැලේ නාස්ති කරන්න එපා. ලියුපේක හොඳයි. නමුත් මගේ ඉල්ලීම තමයි මේ නොපෙනිච්ච දේවල් මට පෙනේවා කියලා මේ කරන ප්‍රාර්ථනාව කරුණා කරලා වසක් වශයෙන් මාර බල වේගයක් වශයෙන් කෙලෙසයක් වශයෙන් කල්පනා කරලා පේන ටික අදාහගෙන ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආරම්භයේදී අරමුණු විтин විට සතියට බාධා කළත් දිගටම නැවත නැවත දැඩි වීරයකින් සසර බය සිහි කර ආශ්වාස ප්‍රාශ්වාසයේ සතිය පිහිටුවා ගතිමි. ආශ්වාසයේ පිරිසිදු හීනි දිය දහරක් මෙන් සිසිල්ව ආයාසයක් නොදැනී සිරුර තුළට ඇතුළු වන බවත් ප්‍රශ්වාසයේ කඩින් කඩ දුම්ගුලිමින් සුළු වශයෙන් නතර වෙමින් එහෙත් පිට වී යන බව දුටිමි. ආශ්වාස වාතයේ මදක් ආශ්වාස වාත සමාන ප්‍රශ්වාස වාතයේ මදක් ආශ්වාස වාතයට වඩා ඝන බවක් මීදුමක් වැනි ගතියක් දැනෙනවා.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 ඒ අත්දැකීම එකතු කරන්න උත්සාහ කළා දෙනවා බොහොම හොඳයි. ඒත් එක්කම හොඳක් පේන තිබිලා තියෙනවා අරමුණේ සටහන් ආකාර ගොඩාක් විස්තර පේනවා. ඉතින් ඒකල ඉවලත් උපදේශ අපේක්ෂා කරනවා. ඒක මම තේරුම් ගන්නේ මේක හරිද වැරදිද කියන කහන එකයි මේ කරන්න ඉතින් හරි කියන්න පුළුවන්. තමුන් තම ධෛර්ය කිරීමක් වශයෙන්, තියුණු වීමක් වශයෙන්, තීක්ෂණ බුද්ධියක් ඇති කිරීමක් වශයෙන් බලන්නේ ආස්වාස පාස්වාස බලන ඉන්නකොට මේ පේන උණුසුම කම්පන චංචල ගති වෙනස් වෙන තැන් ඔක්කොම ආනාපානයේ කියන අරමුණ ඇතුලේ අරමුණද ආරමාරෙන් පිටද පිට උනාට කය ඇතුලේද අන්න ওই ටික හොඳට දන්නවනම් මේක මේ ආස්වාස කරන ප්‍රසවාස කරන හැපෙන තැන් දෙක මේ ඔක්කොම ආනපන ඇතුලේ ගන්නකොට සීතලයි පිට කරන උණුසුමයි මේක ඇතුලේ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 බොහෝ වේලා චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගණනින් අකුරු ලිවීමේ ශෛලිය ටිකක් වෙනස් නිසා මම හිතන්නේ මේක නාස්ති කරගත් පසු මට තේරුම් ගියේ මේ ගැන ඔබ වහන්සේගෙන් අසා දැනගන්නවාට වඩා මමම සතිය පිහිටුවමින් මේවා අවබෝධ කරගත යුතු බවයි. නිස්සාරණ වනේ සිංහා ගැන ලියූ තරුණයා පැවසූ පරිදි ඔවුන් හදාගන්න උන්වහන්සේ ඔබ වහන්සේ පාවිච්චි කළ උපක්‍රම ගැන අසා සිටි මට ඊයේ තේරුණේ ඔබ වහන්සේ මට හොඳ වයින් අතුල් පාරක් නැතොත් සැර කම්මුල් පාරක් එල්ල කළ බවයි. එහෙට ඔබ වහන්සේට බොහෝ කුසල් බරපතල පොරොන්දුවක් වුණත් මේවා වැය කරන චිත්තක්ෂණ බේරාගෙන පරයන්කේදීත් සක්මනේදීත් ඉන් පිටත සාමාන්‍ය ජීවිතයේදීත් සතිය වැඩි වැඩියෙන් පවත්වා වහන්සේට ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පොරොන්දු වෙමි. වහන්සේ ප්‍රදාන සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. පාපිනේ කියලා සටහනක් තියෙනවා. භාවනා අධ්‍යක්ීම ඔබ වහන්සේට වාර්තා කරන අන්දම තාමත් විෂයාකාරව තේරුම්ගෙන නොමැත. අපිට ලබා දුන් උපදේශ පත්‍රිකාව අනුව ඉදිරියේදී කටයුතු කරමි. පෙරවන් සන්නයි. ඔය ඒක ඇත්තටම <coughs> මට රිට්‍රීට් ඕගනයිසර්ස්ලාගේ ලයිස්ට්ුවට ලියන්න මතක නැතුණා. ඒකත් හැම සංවිධානය කරන කෙනෙක්ම භාවනා කමටහන් කිරි සුද්ධ කිරීමෙන් දැන් මේ සාකච්ඡාවේදී අනුගමනය කළ යුතු පිළිවෙල පිළිබඳ පත්‍රිකාවත් හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් අතේ නැත්නම් වැඩමුළු සංවිධායකයෙක් අතේම තියෙන්න ඕනේ. අපේ සම්බන්ධීකාරකගෙන් ඒක ලැබලා තියාගන්න. ඒක දීලා තියෙනවා හොඳයි. ඒක තීරුම් ගන්නවා කියන එක එච්චර ලීසි නෑ. ඒක නිසා දෙසරත් තුන්සරක් ලියලා තමයි අපි මේ රචනයක් ලියනකොට මේකයි මාතෘකාව මේකයි කතා ශරීරය මේකයි නිගමනය කියලා රචනයක් ලියනට ඉගෙන ගන්න ඕනේ අටේ පන්ති නවයේ පන්ති සිංහලට ඒක නැත්තම් මේ යන්නේ කොහෙද මල්ලේ පොල් මේකෙත් නෑ ඔය මේ මේ ප්‍රකෝටි ලක්ෂ ගාණයක් කාලීනාස්තිකලා තේරුම් ගත්තට පස්සේ තාමත් ලියවිලා නෑ මට ආස්වාද ප්‍රසවාසයේ මුදුන්පත් උනාද මෙනෙහි කරලා දෙක ගත්තේ කොහොමද වැටුනේ කියන එක ලියලා නෑ මේක තාමත් නරිය බල්ලයි කතා හැබැයි හරි ගිල් තියනවා කියලා විශ්වාසයකින් කතා කරන්නේ. ඊයේ ඊට තියෙන වැරදුනා කියන විශ්වාසය. ඒක හොඳයි. නමුත් හරිගේ බවට මට සාක්ෂි වෙන්න බෑ. මට සාක්ෂි වෙන්න ඕව නෙමෙයි ලියන්න ඕනේ.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 කරුණා කරලා එක ආස්වාද ප්‍රසවාසයක් විස්තර කරන්න. එක වමක් ලකුණක් විස්තර කරන්න අහගෙන ඉන්න කට්ටියගේ කන පිරෙන්න. මේව වල්පල්. විශ්වාසයෙන් ලියන කතාව ඇත්ත නමුත් මේව වල්පල්. ඉතින් මේ දවස් 10 ඉස්සෙල්ලා යනකොට හරි කියන දෙයක් හරියට මිනිසෙකුට අර්ථ සංහිතව ඇත්ත වෙච්ච දෙයක් මේ මනසට තේරුමක් වෙන විදිහට ඇත්ත කතා කරන එක පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ ආස්වාද ප්‍රසවාසයේ වම දකුණ මුදුන්පත් වෙච්ච වෙලාවේ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 පැතිගැන්ම නැති වී ගියේය. පරයන්ක භාවනාව පෙර දිනසේම හුස්ම ඇතුළීම පිටවීම නොකඩවා කරකැවේ. මේ කරකැවි කැවි යාම මාසුළු මොහොතකට හෝ නවතින්න උත්සාහ නවත්වන්න උත්සාහ කළා. එය නොහැකිය. හුස්ම මගේ පාලනයෙන් තොර බව ප්‍රායෝගිකව අත්දැකීමි. මේකෙත් නෑ ඔය කියන විදිහට වම තියෙන වෙලාවේ ඇටසැකිල්ලක් වසින්ගෝ කෝටු කකුල් වලින් හරි මොකද්ද වැටුනේ? දකුණ තියෙනකොට මොකද්ද වැටුනේ? හැබැයි සාමාන්‍ය දාල සටහනක් පේන දිනවා ඇවිදිනකොට ඇවිදින බව දාන්න බව පේනවා. ඒ කියන්නේ වැඩියට බහැලා තියෙන්නේ. නමුත් අත්දැකීම් විස්තර කරලා නැහැ. මතියක් නැත්තම් ආකල්පයක් විස්තර කරලා තියෙනවා. මට බannකොට පේන්නේ මමත් ඇටසැකිල්ලක් වගේ වෙන කෙනෙක් ඇටසැකිල්ලක් වගේ. ඉතින් මේක මනෝ විකාරයක්ද ඇත්තක්ද කියන්න බෑ. නමුත් මේ පොළවේ කකුල තියෙනකොට ඇට කකුළු හරි ගමන්නේ මොකක් හරි හැපෙන හැපිල්ල අත්දැකිල්ල දකුණ තියෙනකොට කොහොමද කියන එක තිබ්බනම් හරිම තාක්ෂණිකයි.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 මේ මම විස්තර කරන තැන මෙන්න මූල කර්මස්ථාන මෙන්න මෙහෙමයි මම මෙනේ කරේ මෙන්න මෙහෙමයි වැටුනේ කියන එක කියන්න පුරුදු වෙච්ච දවසේ ඉඳලා ලুকু අද්දකීම් එකතුවක් එනවා ඒක නැතුව වෙන මොන જાති කතා කරත් මම ස්වභාවයෙන් විවේචනය කරනවා ඒව එකක්වත් මට ඕනේ නැහැ ඒව එකකින්වත් මේ අසුරකමක්වත් sannivedanayakවත් කාලේ අර්ථයක්වත් නැහැ ඒක ඇසුර අපි අතර තියෙන ඇසුර දුරස් වෙනවා sannivedana වෙන්නේ නැහැ කාලේ නාස්ති වෙනවා ඒක නිසා මෙහෙම লীලා লীලා හරි පුරුදු වෙන්න මේ මූල කර්මස්ථානේ මුදුපෙත්ත පිච්චිතනින් පටන් අරගෙන ඒක ලියලා ඊට පස්සේ අවශ්‍ය නම් ওই ටික ලියන්න ඒ නිසා මේකෙත් මදි තාක්ෂණික තොරතුරු නැහැ සයන්ටිෆික් ইনফෝමේෂන් නැහැ එහෙම නැත්නම් මස් නැහැ නිකන් තියෙන්නේ ඇටයි මේ තෙලුයි වලිගෙයි විකුණන්න හදනවා මට ඕනේ ඕජාව මට ඕනේ මස්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 අඩු පොලිය ගෙවලා දානවා. ඊට පස්සේ ආයසරයක් ටිකක් යනකොට ආයසරයක් තේරෙන පටන් ගන්නවා මේ අසහනයක්, මදි ගතියක්. ඉතින් ආය සුවාසයක් යන්න පටන් ගන්නවා. මේ හොඳටම තැම්පත් වෙන ලකුණු. ඒකට වෙන්නේ සුවාසයක් යන එක. ඒ වුණාට අර අඩු ඔක්සිජන් තත්වයට හුරු වෙන්න, අඩු කෙටි ආස්වාස් ප්‍රසආසයට හුරු වෙන්න අතරමඟදී මේ වගේ දෙයක් වෙනවා. ඉතින් මේවා එකක්වත් අපි කරන දේවල් නෙමෙයි. මේක සිද්ධ වෙන දේ ඒක මේ මම කෙරුවා මගේ හිස ආශ්‍රද ප්‍රසවාසයේ කැඩුනා මේ දිග උස්මක් ගියා කියලා සතියට ඇත්තටම කිසිම බාධාවක් නැහැ. ඉතින් මේ කිට්ටු කරගෙන ඉන්නේ එතකොට ඒ තියෙන ටිකක් පොඩි තිබහක් වගේ හුස්ම මදි වගේ නිකන් පිපාස ගතියක් පේන තියෙනවා. එතකොට ඒක ඇඟට ඉඩ දෙන්න එතකොට යා කරන දීර්ඝ හුස්ම ගන්න ආය අරක සංසන්දනය කරගන්න. ඒක සක්මන් කරනකොටත් අමුතු විදියට මේ දෙක ගලප ගැනීමක් තියෙනවා වේගයයි දැනෙන දේවලුයි ඒව මේ මම කරනවා කියලා හිතාගෙන තමයි කෙරෙන්නේ නමුත් බලාන යනකොට ඒක ඇඟේ තියෙන ස්වභාවය හොඳට නිදාගෙන බබෙද්දියා බලන්න ඉඳවපු ගම හයියෙන් හුස්ම ගන්න යන අත කරනවා කඳු නගින පුද්ගලෙද්දියා බලන්න එයා අඩි 1000ක් නගව ගමන් ඒක රැයක් පුදියන් ඉඳලා ඇඟ හුරු කරගන්න ඊට පස්සේ ආය අඩි 10ක් නැගකට පස්සේ දවස් දෙක තුනක් හුරු කරගන්න. මොකද එන්න එන්න එන්න කන්දොරට ඔක්සිජන් අඩුයි. ඒ නිසා එක දිගට ඇතම 3000 නැග්ගොත් කලන්ත හැදිලා වැටෙනවා. ඉතින් එතෙන් ගිහිල්ලා එතන හුරු කරගන්න. ඊට පස්සේ ආය ටිකක් නැගලා ආය හුරු කරගන්නවා. ආය ටිකක් නැගලා ආය හුරු කරගන්නවා. ඉතින් එව්ව මේ ශරීරේ කඳුනගින්න අතර තියෙන ස්වභාවයේ ආශ්වාස ප්‍රශ්වාස කෙටි වෙනකොට ඔක්සිජන් ඔක්සිජන් අඩු වීම නිසා ඇඟේ තියෙන යාන්ත්‍රණය ආන එක දැක්කට පස්සේ මේක සතිය කඩන්න එන එක නෙවෙයි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 අර ලයිස්තුයි මේ මේ සූපදාස්ත්‍රා ඉගෙනගෙන යන්න නෙවෙයි නරක දේවල් නෙවෙයි හොඳ දේවල්. නරක තැන බඩුපාත්‍ය වෙන මිරිස් පැලේ තනකොළයක්. එච්චරයි කියන්නේ. අපිට කෘෂිකර්ම උගන්වන උගන්වන්නේ බඩුපාත්‍ය වෙන මිරිස් කැලේ දෙකම සල්බේසියස් කුලේ තමයි. හැබැයි මේක තනකොළයක්. ඕක ගලවලා දාන්න. බඩුපාත්‍ය බඩු. එනිසා මේ වගේ ආවට පස්සේ දන්න කෙනකින් අහගෙන යන්න යන්න ඉස්සලා මේ වෙලාවේ කාලයට ඔයිට වැඩි වටිනාකමක් දෙන්න. කතුමන්තර ඕනේ නම් කියන්න මම අරන් දෙන්නම් කඩෙන් හරි. ඇත්තටම චතුමන්තර හම්බෙච්ච බෝතලයක් තියෙන උඩ. කාටද ඕන කාලා එමනේ ළඟ ඉන්න වෙනකේ කෑල්ලක් කාලා හරි කමන්නේ භාවනා කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔය ඌව බල බල ඉඳ ගත්තොත් එහෙම කෙලෝරක්ම නැහැ. හොඳයි අපිට තව තියෙනවා විනාඩි 25ක් විතර කාලයක්. මම හිතන්නේ ඊයේ බැන්න සැර වැඩ ක්‍රම වැඩිකමට දන්නේ අද වෙනකොට ලියනකොට පොඩ්ඩක් තොරතුරු එකතු කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි තවමදි. ඔයිට වැඩි ඔය ලියපු හට්ටියට නෙවෙයි මම මේ බනින්නේ. ලියපු කට්ටියකින් තමයි මම ඒක දැනගත්තේ. ඒකක් දෙකක් තමයි හරියට කෙරුවා ලියලා පුරුදු වෙන්නේ. එතකොට තමයි අපිට මේ යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියන්නේ නැතුව යන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්. එතකොට গিදර ගියාට පස්සේ උනත් ඕගොල්ලෝ කතා කරනකොට මේ කතා කරන භාෂේ මොකද්ද sannivedanaya කරන්න කියලා කියාවි. දැනගනි. ඔය කචකචක කතාව නෙවෙයි. කතා කරනකොට කතා කරන එක නෙවෙයි. මොකටද මේ කතා කරන්න කියලා දැනගන්න. ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවක මේ ලැබෙන අත්දැකීම් ටික ලියනද ඕගොල්ලන්ට කියන්න ඕනේ නැනේ වැරදුනොත් මම බයිනෝ බයිනෝ. මේක යහන්න දෙයක් නැහැ. ඒ ගැන බය වෙන්න එපා. හරිනම් මේ මේව ලියනකොට මේ කට්ටියට හොඳටම තේරෙනවා ලියනකොටම දැන් වැඩේ හරි කියන එක මම මම කියන්න ඕනේ නැහැ. අහන කෙනාටත් තේරෙනවා. හරියට ලියනවා කියන්නේ භාවනාව තමයි. භාවනාව කියන්නේ හරියට ලියනවා තමයි. භාවනා කරලා හරියට ලියන්න බෑ කියලා දෙයක් නැහැ. ඒකේ භාවනා නොකරලා හරියට ලියන්න පුළුවන් කියලා දෙකුත් නැහැ. මේ දෙක පැහැදෙන්න ඉතින් අඩු ගන්න මේ වගේ වැඩමුළුවක දවස් 4ක් 5ක් එක දිගට යනවා. ඊට පස්සේ තමයි අපි එක පවුලේ අය වගේ එකම මාතෘකාවට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 භාවනා කිරීමෙන් මම ලැබුව අත්දැකීම් කීපයක් කියන්න තමයි මම මේ ඉල්ලීමක් කළේ. පළමුවෙන්ම සක්මන් භාවනාව ගත්තාම මම වැලිමලුවේ සක්මන් කරන තමයි වඩා මේ මේ වැඩියෙන් කටයුතු කරේ. සක්මන් කරනකොට මම යම්සි ඒ සක්මන් මළුවේ දිගටම මේ සක්මන් කරනවා. එතකොට මම ඉදිරියේ බලාගෙන සක්මන් කරනකොට යාර දෙකක් විතර ඉදිරිපස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 සක්මනේදී ලබන හිතේ තැම්පත් භාවයේ බොහෝ දුරට මේ පරයන්ක භාවනාවට හේතු වෙනවා. මේ භාගයක් විතර මම වම දකුණු වශයෙන් සක්මන් කළා ඉතිරි ටික ඔසවනවා තබනවා කියන විදිහට තමයි සක්මන් කරන්නේ. හිත යම් කිසි පැත්තකට ගමන් කරොත් සාමාන්‍යයෙන් ශරීරයේ සම්බර්තාවේ කැඩෙන ගතියක් තියෙනවා. ඒ නිසා මම බොහෝ දුරට උත්සාහ කරනවා සිත මේ සිත සක්මනටම පවත්වන්න සිත දුවන ගතියත් ඒකත් දකිමින් ඒකත් ප්‍රශ්නයක් කරගන්න නැතුව සක්මන් කරන කරනවා කළා එතකොට සිත බොහෝ දුරට තැම්පත් වෙලා තමයි පරයන්කයට ඉන්නේ පරයන්ක භාවනා කරනකොට හුස්මට අවධානය යොමු කරන් ඉස්සෙල්ලා මන් ශරීරයේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිත යොදවලා හුස්මට අවධානය යොමු කරනවා යොමු කරනවා කියන්නේ හුස්ම වැටෙන විදිහ කොහොමද කියලා මට දැනෙනකම් මම ඉන්නවා වාඩි වෙලා. දැනනකොට හුස්ම ආස්වාසි දකින්න ආස්වාසි දකින්න. ඊට පස්සේ ඒ ටිකක් වෙලා යනකොට ඒ හැම හැම ආස්වාස් ප්‍රාස්වාසයක්ම එක විදිහට නෑ වෙනස්කම් දකින්නවා. දිගක් දික් බව කෙටි බව දකින්න පුළුවන්. එහෙම වෙලා සාමාන්‍යයෙන් ඊයේ පෙරේදා විතර පාරයන්ක භාවනා වෙන්නකොට හිතේ බොහෝ දුරට තැම්පත් ගතියක් ඇති වෙනවා. මුලදී හිතුනේ ආස්වාස ප්‍රාස්වාසය අතර මේ පරතරයක් නැහැ කියලා එක දිගටම ආස්වාසය ඉවර වෙනකොටම ප්‍රාස්වාසය ඇති වෙනවා. එහෙම කියලා හිතුනේ පස්සේ එහෙම නෙවෙයි කියලා හිතුණා. මේ භාවනා කරමින් ඉන්නකොට මේ ඒ ආස්වාස ප්‍රාස්වාස ගැන මෙනෙහි වෙනකොට සාමාන්‍ය මුලදී දික් කෙටි බවක් වගේම නිකන් ආස්වාස් ප්‍රාස්වාසයේ බරගතියක් තේරෙනවා. සාමාන්‍ය හරි උගක් විනාඩි 45කට වඩා වාඩිලා ඉන්නකොට සිතේ තැම්පත් භාවයක් ඇති වෙනවා. ඊයේ පෙරේදත් විනාඩි 15ක් විතර වාඩිලා ඉන්නකොටම පාද දෙක නිකන් අදගතියක් වගේ දැනුණා ඒක දුක් වේදනාවක් නෙවෙයි ඒකට ඒත් එක්කම හුස්මටත් අවධානය යොමු කරන්න පුළුවන් වුණා. හුස්මත් මේ සාමාන්‍ය මට්ටමෙන්ම කරනවා ඒ විදිහටම දැනගෙන ගියා. විනාඩි තවත් 25ක් විතර භාවනා කරමින් ඉන්නකොට 25 15ක් විතර ඉන්නකොට ශරීරයේ පැහැල්ලු ගතියක් ඇති වෙලා උඩ පාවෙනවා වගේ නිකන් බර ගතිය නැති වෙලා වගේ මේ පේනවා. එතකොට ඒ එතකොට ශරීරයේ පාදවල තිබ්බ තද ගතිය නැහැ. එතකොට හුස්ම දැනුන්නේ මම බැලුවා හුස්ම ගැන අර මුලදී තිබ්බ සතගතිය නෑ හුස්මේ බරගතිය නෑ හුස්ම නිකන් සිතාම සැහැල්ලුයි කෙටි නිකන් මේ පහසුවෙන් හුස්ම ගමන් කරන ආකාරයක් පෙනුනේ පහසුවෙන්ම මේ කෙටි හුස්මයි වැඩිපුරම කෙටි හුස්ම පහසුවෙන් නිකන් අඳුරු ගතියක් නැත නිකන් නිකන් හිතුණ සුදු පාට ගතියක් වගේ ඒක හිතවිල්ලක් වෙන්න ඇති. එතන සුගාදුරට ඒ ශරීරයේ පහසු ශරීරයේ සැහැල්ලු බව පාවෙන ගතිය වගේමත් හුස්මෙත් තියෙනවා. මේ ශරීරයේ වගේම හුස්මෙත් සැහැල්ලු ගතිය බර අඩු ගතිය තිබ්බා. ඒක ඒ දෙකේම අන්‍යෝන්‍ය බවක් තිබුණා. ඊළඟ ටිකක් වෙලා යනකොට ශරීරයේ ටිකක් මේ වේදනාවක් වගේ ඉන්න පටන් ගත්තා. ඒතුන් මම හිතන්නේ වෙලාව ඉවර වෙලා වගේ ඒ මේ මං කියන්නේ ඒතුන් මං නැගිට්ටා නැගිටින වෙලාව නිසා මේ ඒතුනට ශරීරේ බාරගතිය ගොඩාක් ඒ අඩු අඩු ගතිය ඇති වෙනවා හුස්ම හුස්මේ ශරීරයේ එක කෙලින්ම බලපාන බව තේරෙනවා ආස්වාස් ප්‍රාස්වාස ශරීරයට කෙලින්ම බලපාන බව පේනවා එතකොට ඒ අතර මට පැහැදිලි දෙයක් තමයි සක්මනේ සම්පත් භාවය නැත්නම් හිත විසිරුණොත් පරයන්කටත් හිත විසිරෙනවා. සක්මනේදී තැම්පත් වුණොත් පරයන්කේට ඒක මේ කියන්නේ ආස්වාද ප්‍රාස්වාද ගැන මෙනෙහි කරන්න හුඟක් උදව්වක් වෙනවා. ඒ අතරම මම බොහෝ දුරට වැඩ කටයුතු කරනකොට බොහෝ දුරට උත්සාහ කරා මේ අනිකුත් වැඩ කටයුතු සිහිය පවත්වන්න සමහර වෙලාවට බැරි වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ අවස් ඒවට සිහිය පවත්වන එක මේ සක්මන් භාවනාවේ පරයන්කේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් දකිනවා. මොකද ඒ ඒවට මේ සක්මනට හිත යොදෙව්වොත් පරයන්කේට උදව්වක් වෙනවා. පරයන්කේට හිතේ තැම්පත් භාවය නැගිටලා ඉවරලා වැඩ කටයුතු කරනකොටත් ඒක පවතිනවා. ඒකට අනිකුත් කටයුතු වලට සිහියෙන් කරනකොට ඒ සක්මනටයි පරයන්කටයි බලපානවා. හිත මේ තැම්පත් කරගන්න, ඒ හඳුනා ගන්න ඒ ඒ අන්ත තුනේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මම දැක්කා. ඒ අතර මම මම කතා කරන්නේ අවශ්‍යම දෙයක් කතා කරන්න උනොත් මිසක් අවශ්‍යම දෙයක් වුණොත් කතා කරන අවශ්‍යම දෙයක් වෙන අවස්ථා තියෙනවා මොකද මම කතා කරන්නේ නැත්තේ අනික් අයට බාධා නිසා නෙවෙයි මම කතා කරන්නේ නැත්තේ මට බාධාවක් වෙන නිසා ඔබ වහන්සේට නිවන් සප ලැබෙනවා හොඳයි ඒකදී අර විස්තර කරන විදිය හොඳයි කාටත් වගේ ඒක මම හිතනවා ආදර්ශයක් වෙයි කියලා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 ගෞරවනීය ස්වාමීන් මේ ප්‍රශ්නේ භාවනාව සම්බන්ධම නිසා මම අහන්නේ මොකද මට මානසික වශයෙන් එක බලපානවා මේ මේ මම භාවනා කරනට ඇස් පියාගත්තාම මේ මෙහෙදමුත් ඒ වගේ සිදුවීමක් වෙච්ච නිසා මම අහන්න හිතුණා මේ පාසල යන කාලේ පාසල දරුවොත් එක්ක භාවනා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 නිතරම කරන්නේ නැහැ ඒ කාලේ. පස්සේ තමයි දැන් දැන් නම් නිතරම වගේ භාවනා කරනවා. එහෙම වෙලාවට මෙහෙදි මේ මෙහෙත්ියොත් එහෙම අවස්ථාවක් වෙච්ච නිසා මට අහන්න හිතුණා. මොකද මේ தත්ත්වෙ වෙන්නේ කියලා. ඔය ඒකට සක්මනේදී ඇත්ත එක අරගෙන කරන කොටයි පර්යංකේදී ඇත්ත එක වහගෙන කරන කොටයි මේ தත්ත්ව නිසා පර්යංකට යන්න බීතිකාවක් බයක් තියනවද නැත්නම් සක්මණේ පරියන්කේ දෙකටම 100 ඉදෙන්න පුළුවන්කම තියනවා. මෙහෙදී සක්මන් කරනකොට එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. පරියන්කේදීත් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මම නිකන් වාඩි වෙලා අර පැන්ට්‍රි ඉඳගෙන ඉන්නකොට මට එහෙම අවස්ථාවක් ආයෙත් යෙදුණා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ගොඩක් තිබුණ එකක්. දැන් ටිකක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් ගොඩක් කමක් නැහැ. ඒක නිසා බලන්න භාවනාව කියන වචනේ පාවිච්චි කරන වෙනුවට සක්මන් භාවනාව, පර්යංක භාවනාව, ඉදින්දා වැඩවල භාවනාව කියලා තුනට බෙදලා ගන්න. ඔය ප්‍රශ්නේ ඉදින්දා වැඩවල සතිය පිටවදී ඉන්නෙත් නැහැ, සක්මණේදී ඉන්නෙත් නැහැ. පටි අද්දක වහගත්තාම එනවා. ඒ කියන්නේ ඒ වෙලාවෙදී අර ඇතුලේ තියෙනව පිට දානවා. අර වෙලාවේදී ඇහෙන් ඇතුලට සංඥා එනවනේ. සංඥා එනකොට මේවා පිට දාන්න ඉඩක් නැහැ. දැන් මේක ඇද්ද ගත්ත වහන සද්ද නැත්නම්කටලා ඉන්නකොට පිටින් එන සංඥා ඔක්කොම කපලා හැරියට පස්සේ ඇතුලේ තියෙනවා පිට දානවා. ඉතින් පිට දැම්මේ නැත්නම් ඕක ඇතුලේ පැහැවලා පිළිකා වෙනවා, අරුබුදු පැහැලාගෙන ගොඩක් එනවා. ඔය ටික ටික එළියට යන්න දෙන්න ඕනේ. ගිහිල්ලා ගොඩාක් කල් යනවා. ඔගේ සාන්තිය තේරෙන. දැන් අපි කරන්නේ පිට වෙන එක වළක්වන එකනේ. පිට වෙන වැලක්කොත් ලබනාත්මට ගෙනියන්න වෙයි. වයසට ගෙනියන්න වෙයි. ඒ නිසා ඔකට එන්න දෙන්න. එතකොට 100 100ක් ඉඳගෙන ඉන්නේ. පරියන්කේ ඉංගිලා සක්මන්ට ගියට පස්සේ ඔය එන්නේ නැහැ. යම් හේයකින් Tamanට තේරෙනවා නම් භීතිකාවක් පරියන්කයට යන්න බිත්තියක් දිහාට හැරිලා අඩි 5ක් විතර බිත්තියට මෙහා පැත්තෙන් වාඩිලා සුදු බිත්තිය දිහා බලාගෙන භාවනා කරන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ මොකද ඇස් දෙක ඇරලානේ. එහෙන් සංඥා වගේක් කරනවා. හැබැයි ඒ සංඥාව ඒකාකාරීකක් වෙන්න ඕන. ගොඩාක් කානිවල් බලන්න, චිත්‍රපටි බලන්න යන්නේ නැතුව බිත්තිය නැත්තම් වාඩි වෙන්න මේ මේ වගේ පොළොවේ සුදු පේනවා. ඒක දිහා බලන්න භාවනා කරන්න.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 එළියට එන්න හදන gediyak ඇන කරලා ඇතුළට හැරව ගත්තා. ඉතින් ඊට පස්සේ විඳවන්න ඕන. දැන් අපි සාමාන්‍ය ජීවිතේ විඳින දේවල් එක බලනකොට මේකත් මතක තියාගෙන මම පිට වෙන්න හරි. බය වෙන ගතිය, සැක හිතන ගතිය, තමන්ට අධික රාග, අධික ද්වේෂ එන්න පටන් ගන්නවා තමන්ට ලැජ්ජ හිතන විදියට. ඒත් අපි නිතිපත භාවනා කරනකොට පුළුවන් තරම් ඒවායින් ආරස් වෙලා ඒ පිට වුණොත් විතරයි සෝවීමක් එන්නේ. පිට වෙන්නේ නැතුව ඇතුළට ගියයි කියලා කියන්නේ කිසිම සෝයක් නෙවෙයි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 නමුත් සතිය අරසාව තියෙනවනේ. මේ සීලකනේ ඉන්නේ. ආඹ දැන් එහෙම හිටේ පිට ඵලයක්. වලක්වන්න යන්න එපා. හැබැයි උනට වැඩි ගිහිල්ලා හිත පීඩා ගන්නත් එපා. එතකොටත් තමාට කණ්ඩ බැරුව යනවා, නිින්ද නැතුව යනවා, අවුල් වෙනවා. යම් ප්‍රමාණයකට මේ අපිට වෙච්චහම ලොකු විරේක කරනවා කියන්නේ විරේචන කියන්නේ ලය විරේක විරේක දෙකක් තියෙන්නේ. අපි බඩ සුද්ධ වෙන්න මොනවා කියලා කියන්නේ? මොනවාද? සෙනේකොළ අරලු තම්බලා බොන්නේ. වරින් වර බඩ සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ කරන්නේ. අන්න එකට වෙන්න දෙන්න වැඩියෙන් වෙනවා නම් හොඳයි. දරන්න බැරි නිසා මම මෙහෙම කියන්නේ ඔය යන විදියට යන්න දෙන්න. ඒ අතරමැද සක්මනේදී එදින්දා වැඩවල පෙන්ලා දෙන්න මොකක්වත් වෙන්නේ හොඳට සතිය තියෙනවා. අතනදී ජරාව පිට වෙනවා. තුවාලකින් සැරව පිට වෙනවා වගේ ඇනිච්ච කටුවක් තව කටුවකින් අරන් දාන්න වගේ මේක වැඩේ. හැබැයි ඔක්කොටම එහෙම වෙන්න ඕන කියලා එහෙම හිතා ගන්න එපා. අනික කටින දවසේ කියන්න එපා මට සුවංශ යක්කෝ පෙන්නේ දැන් මේක මගේ භාවනා වැරදිලාද කියලා. අනේ ඒව හිතන්න යන්න එපා. එක එකට එක එක විදිහට බෙන්නේ ඌගේ යකාගේ හැටියට තමයි විමානේ. ඒ නිසා මේ ඔක්කොටම යක්කෝ පෙන්නේ නැති එක ප්‍රශ්නයක් කරගන්න යන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ. මට සක්මන් භාවනාවේදී දැනෙනවා මේ හුඟක් වෙලාවට පාසි පෙඳ තියෙන තැනකින් මම පීනගෙන යනවා වගේ. මේ අයින් කරන්න මම ගන්න උත්සාහය භාගවලාවට මම ද්වේෂයෙන් කරනවාද කියලා සැකයක් තමයි මට තියෙන්නේ. ඒක ඒකත් ක්ලේශයක්ද කියලා දැනගන්නයි වහන්සෙන්ට මම ටික විස්තර කියන තව නිදර්ශනයක් මාර්ගේ. තවත් දැන් අපි තුමු ගොඩක් තද බල සෙනඟ ගොඩක් පිටලා ඉන්න තැනක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 මෙනෙහි කරනකොට අයින් වෙනවා. බස් වල ගහලා තියෙන පිටුසේ ඔබට අහන්න මට අහන්න ඔබට ඉඩ. දෙන්න අහන්න මෙන්න ඉඩ. ඔව් දෙන්න අහන්න ඊකා මෙන්න ඉඩ. ඒක තමයි මෙනෙහි කරනවා කියන්නේ. මෙනෙහි කරනකොට ඉඩ එනවා. පස්සේ තේරෙනවා මෙච්චරම පොර කන දෙයක් නෑ. අර ඉස්සලාම කෝල ගති, කෝඩු ගති නිසා දකින්නටම කරප්පගෙන ගතියක් එනවා. ඊට පස්සේ uppannānam pāpakāsānam akusalānam dhammānam pahānāya chandan janeti කියනකොට තියෙනවා. දැනටමත් හිතේ අකුසල් වගේක් තියෙනවා. ඒ නිසා මේවට බය. නමුත් අරව අයින් කිරීමේ ජයග්‍රහී හැඟීම එනකොට ඇතුළත තියෙන කෙලෙස් වලට එච්චර බයක් නැහැ. මේවත් දැන් අයින් වෙනවා අර කිව්වාගේ යක්කු පෙන්නලා අනම්මනම් වෙලා මේවත් අයින් වෙනවා. ඊට පස්සේ තමයි අනුප්පන්නාන කුසල ආනන්දම්මානං උප්පාදාය කියන කුසලතා එන්න පටන් ගන්න ඊට පස්සේ. මේ තියෙන අකුසල් නෝපංන කුසල් නොයිපද වීමට අපි කෑ ගහගෙන රත් වෙච්ච කබලකට වතුර දාන්න වගේ නැත්නම් රත් වෙච්ච එකක් වතුර දැමගේ චර චර ගාගෙන පිච්චිකන යනවා. සිහිය පිටව ගන්න පුළුවන් අපේ හැඳුනේ. ඒක කරන ඒ කරන ඉස්සරහට යනකොට එච්චරම දඟලන්නේ නැතුව මේක ශිල්පෙන් කරන්න පුළුවන් ක්‍රමේනවා. ඒ ශිල්පය අනුව තමයි කුසලතාවෙන්ට පටන් ගන්නෙ. ඊට පස්සේ හදාගත්ත කුසල් ටික රැගෙන ඉන්න අර මුලින් වගේ නෑ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි අර අමාරුවෙන් ඇති කරගත්ත ඉඩ මිනිස්සු අයින් කළ පාර හදලා පැත්තකල බුදියාගෙන ඉන්නවා ටිකක් කරලා. අනික ගන්න ගිහින් මට ආයෙත් මේක ඇවිසිලා ආයෙ මිනිස්සු අයින් කරනවා ආයෙ මිනිස්සු අයින් වුණාට පස්සේ ගිහලා පැත්ත කරලා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 වචන වලින් විස්තර කරන්න බෑ. ඊට පස්සේ නැවතත් භාවනා කරනකොට දැනුණා හිත තනි කර ගැඹුරු නින්දකට ගියා වගේ අරමුණු සිතවිලි මොකුත් නැති අවස්ථාවක්. දැනට භාවනා කරනකොට දැනෙන්නේ මම නිකන් මැද ඉන්නවා ශරීරයත් බාහිරව තියෙනවා ශබ්දත් බාහිරින් ඇසෙනවා සිතවිලි එන්නේ නැහැ නිකාම්ම පැත්තකට වෙලා අරව බාහිර දේවල් හැටියට බලාගෙන ඉන්න මට්ටමක් එහෙම ඉන්න වෙලාවට නිකන් හිතට හිතෙනවා දැන් මොකද්ද කරන්නේ මුකුත් නෑ නේද කියලා දැනට පවතින තත්ත්වය ඒකයි මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් තවදුරටත් ඒ අර මම දන්නවා ඒ මුකුත් නොකර බලාගෙන ඉන්න ඕන වගේ තව ධෛර්යමත් වෙන්නට මේ පිළිබඳව මම ඔබ වහන්සේට ඉදිරිපත් කරේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි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 ඒක බොහොම ගොරෝසු දෙයක්. ඊට පස්සේ දෙනවා ඊට වැඩිය තව ගැඹුරක් තියෙනවා. එතෙන් ගියාට පස්සේ නම් මොනවත් කියලා බේරන්න බෑ. ඊට පස්සේ ගියාම ඊටත් වැඩිය ගැඹුරක් තියෙනවා. ඊට පස්සේ ගියාම ඊටත් වැඩිය ගැඹුරක් එන්නේ එන්නේ එන්නේ එන්නේ අදට සාපේක්ෂව ටික ටික ටික ටික යනවා. හැබැයි අර කුතුහල දනවන ගතිය, සිද්ධි බහුල ගතිය අඩුයි. මුලදී තමයි ගොඩක් තියෙන්නේ. පහු වෙනකොට පහු වෙනකොට ඇතුළට මදේට, ගොබේට බැහැගෙන බැහැගෙන යනවා. ඉතින් ඒකට ලොකු මෙරිච්ච ගතිය, මෝරච්ච ගතියක් ඕනේ. ලොකු උපේක්ෂා ගතියක් ඕනේ. ලොකු තලතුණා ගතියක් ඕනේ. ඒක හලහප්ප ගන්න එපා. හැලහැප්පෙන්නේ සැකේට. හැලහැප්පෙන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වීම නිසා. හැලහැප්පෙන්නේ සද්ධාව මදිනම්. අපි හිතා ගන්න මේ දැන් උපේලා තියෙන දේ රකින්න එක පොඩි වැඩක් නෙවෙයි. ඒක බින්දෙනවා, උපේපු දේත් බින්දෙනවා, ඉක්මනට ප්‍රතිඵල ඉල්ලනවා. එහෙම නැත්නම් නින්දට වැටුණොත් සැකකලොත්. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ මේ උපයා ගන්න ලද මේ චිත්තක්ෂණය නැත්නම් කරට ගත්ත බර බිම දාන්න එපායි උස ගන්න බෑ.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 කෑම ක්‍රමේ වෙනස් කරන්න එපා, නෑම ක්‍රමේ වෙනස් කරන්න එපා, නිින්ද ක්‍රමේ වෙනස් කරන්න එපා, කාලතරණ වෙනස් කරන්න එපා, ඇසුරු කරනයි වෙනස් කරන්න එපා. ඒකම යnderින්. ඒ ඒ චක්‍රම කරකෙන්න අරින්. එතකොට අනිත්‍ය වයින් විචල්්‍ය සාධක වලින් බාධා වෙන්නේ නැහනේ. මේ පරිසර විචල්්‍ය සාධක හෙල්ලිච්ච ගමන් මේ ගැම්ම කැඩෙනවා. කෑම බඩ නරක් වෙලා මොන හරි වුණොත්, නිදා ගන්න විදිහට නිින්ද කැඩුනොත්, එනතම් මේ ඉන්න කෙනෙක් එක මොන හරි වචනයක් කුමාරුලා හිත නරක් වුණොත්, ඒ මොන හරි දෙයක් වුණොත් අර ගැම්ම ඒ කරගෙන චක්‍ර කරකෙන්නේ නැහැ. ඒ නිසා හොඳ අනුග්‍රහයක් දෙන්න ඕනේ කායික මානසික සෞඛ්‍ය රැකගෙන මේ දේ මේ චක්‍රේ නැවත නැවත කරගෙනකොට අපිට පේන්නේ නැති අර මණ්ඩි මිදිලක් වෙනවා. ඉතින් ඒක తాදී ගුණය කියලා කියන්නේ. తాදී කියලා කියන්නේ නොසැලෙන ගතිය. ප්‍රතිඵල අපේක්ෂා කරන්නෙත් නැහැ, කම්මැලි වෙන්නෙත් නැහැ. අනිද්දවල් හැලහැප්පුණාට පුළුවන් තරම් බඩදරු අම්මා කෙනෙක් තමන්ගේ දරුගැබ රකින්න වගේ කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ නිසිනින්ද එහෙමම කරල මෝරන් ඉර දෙන එකයි තියෙන්නේ. හොඳයි. අපි පැයක පමණ කාලයක් ගත කරලා තියෙනවා. වෙන ප්‍රශ්න නැහැ කියන පදනම ඉඳගෙන මම ප්‍රකාශ කරනවා පැයකට පස්සේ නැවත මෙතන හම්බ වෙනවා පරියංක භාවනාවකට. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡා නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච තෙරුවන් සරණයි.